අද අපිට මූලිකවම ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උන්වහන්සේ අවුරුදු 45ක් පුරා බුද්ධත්වයට පත් වෙලා ඒ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල නොයෙක් පුද්ගලයන්ට විවිධාකාර වශයෙන් කරපු දේශනා සියල්ල කටපාඩමින් දරාගෙන හිටියේ ආනන්ද හාමුදුරුවෝ. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් අවසන් වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්න කටයුතු සූදානම් කරා. ඒකට මුල් වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු වෙලාවේ දැන් තුනුරුවන් ගැන සද්ධාවන්ත බොහෝ පිරිසක් හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා අනිත්‍ය ගැන මෙනෙහි කරගෙන උන්වහන්සේලා අනිත්‍ය මෙනෙහි කරගත්. නමුත් කෙලෙස් සහිත අය හඬා වැළපෙන්න පටන් ගත්තා. දැන් තමන්ගේ පියා මරපු අජාසත් රජුරවන්ට දැන් කෙනෙක් කියන්නේ බොහොම දරුණු කෙනෙක් කියලානේ. ඒ තරම් දැන් බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න අර දේවදත්ත භික්ෂුවගේ බහට රැවටිලා දුනු ආයු යෙදෙව්වා. අජාසත් රජතුමාගේ දුනු ශිල්පීන් ටික තමයි යෙදෙව්වේ. ඊළඟට තමන්ගේ ඇත්ගාල හිටපු දරුණුම හස්ති රාජයාව දුන්න නාලාගිරි යතාව බුදුරජාණන් වහන්සේට හිරිහැරයක් කරවන්න හිතාගෙන එතකොට මේ තරම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එරෙහිව යම් යම් නොදන්නාකම නිසා හෝ යම් කටයුතු සිදු කරත් අන්තිම කාලේ පුදුමාකාර සද්ධාාවක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්තා අජාසත් රජතුමා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ උන්වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ දැනුම් දෙන්න බේත්තොරු තුනක බැස්සුවා කියලා සඳහන් වෙනවා. රාජකීය වෛද්‍යවරු දැනගත්තා රජතුමාට ලොකු අසනීපයක් තියෙනවා ලොකු දුකක් ඇති වුනහම දරා ගන්න බෑ. අපි කියන්නේ පපුව පැලිලා මැරෙන්න පුළුවන් කියලා ලොකු දුකක් ආවොත් අන්න ඒ වගේ රජතුමාටත් ලොකු දුකක් පීඩනයක් ආවොත් ඇඟේ උෂ්ණත්වය වැඩි ඒ වෙලාවේ රාජකීය වෛද්‍යවරු මොකද කරේ? ඉක්මනට බේත්තුරුවක් හදලා බේත්තුරු තුනක් හැදුවා. රජතුමාට කියන රජතුමනි බොහොම දුක්ඛදායක පණවිඩයක් කියන්න තියෙනවා. රජතුමා ඔය රාජකීය සලුපිලි ඉවත් කරලා සිනිදු සලුවක් ඇඳ ගන්න කියලා. කරවටක් බේත්තරුවට බහින්න කියෝ බැස්සා. තමන්ගේ වෛද්‍යවරු කියන දේනේ. ඊට පස්සේ බේත්තරුව කුසිනාරාව දිහාවට හරවලා අත් දෙක එකතු කරලා වන්දනා කරවලා කිව්වා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි පිරිනිවන් පෑවා කියලා. එහෙම සිහි නැති වුණ අර බේත්තරුයි. ටික වෙලාවකින් බේත්තරුවෙන් උස්සලා අරගෙන නාවලා බේත් ගල්වලා තෙල් ගාලා දෙවනි බේත්තරුවෙන් තියලා ටික වෙලාවකින් සිහිය ආවා. මොකද්ද මට කීවේ කියලා ඇහුවා. දෙවනි වතාවෙත් අත් දෙක එකතු කරලා වන්දනා කරවලා කිව රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියලා. ඒත් සිහි නැති වුණා. එතකොට බේත් ඔරු තුනක බස්සලා තමයි අජාසත් රජතුමාට බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාප පණවිඩේ දැනුම් දුන්නේ. හැබැයි ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ඒ අතරම සිවුරු දාගත්ත අය හිටියා බුදුරජාණන් වහන්සේට විරුද්ධකම් කරපු. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු වෙලාවේ චීතකයේ ගිනි නිවෙන්නත් කලින් අර හඬා වැළපෙන භික්ෂූන් වහන්සේලා අතරට ඇවිල්ලා කියනවා සුබද්ද කියලා කෙනෙක් මොකටද උඹලා අඬන්නේ සතුටු යල්ලා කියනවා අපිට දැන් මේක කැපයි මේක අකැපයි කියලා නීති පනවන්න කෙනෙක් නැහැ කියෝ අපිට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් අන්නේ වචනේ ඇහුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට උන්වහන්සේට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම අධර්මවාදීන් ලෝකේ බලවත් වෙන්න යන්නේ. ඉක්මනට සංඝයා රැස් කරලා ප්‍රකාශයක් කරා අධර්මයේ බබලන්න කලින් අධර්මවාදීන් බලවත් වෙන්න කලින් අවිනේ බබලන්න කලින් අවිනේවාදීන් ලෝකේ බලවත් වෙන්න කලින් ඉක්මනට අපි ධර්ම විනේ සංගායනා කරලා ධර්මයේ විනේ බලවත් කරමු ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා ඉක්මනට කරේ ධර්ම සංගායනාවක් පවත්වන්න කටයුතු සූදානම් කරපු එක. ඒ තුල ඉදා වැඩ හිටපු බොහෝම ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා රැසක් එකතු කරා. 500ක් තෝරගත්තා. හැබැයි එක්කෙනෙක් සෝවාන් වෙලා හිටියේ ආනන්ද හාමුදුරුවෝ. මේ 500 දෙනාගෙන් ධර්ම සංගායනාව පවත්වන්න ඕන කියලා ඔන්න තීරණයකට ආවා. අජාසත් රජතුමාමයි ඒකට අනුග්‍රහය දුන්නේ. සප්ත පරණී ගුහාව ඉදිරිපිට කුටි සෙනසුන් හදලා ඒ ඉදිරියේ මණ්ඩපයක් හදලා මෙතන ධර්ම සංගායනාව පවත්වන්න කටයුතු යෙදුවා. එතකොට මේ කටයුතු යොදපු වෙලාවේ එදා හාරසිය අනු නම දෙනෙක් ධර්ම සංගායනාව දවසේ ඇවිල්ලා වාඩි වෙලා හිටිය ආනන්ද හාමුදුරුවන්ගේ ආසනයේ විතරක් හිස් තිබ්බා. මොකද රහතන් වහන්සේලාගෙන්ම මේ ධර්ම සංගායනාව සිදුවිය යුතුයි කියලා යම් මතයක් ඇති වෙලා තිබ්බා. ඒකට හේතුව අනාගතයේ යම් කිසි කෙනෙක් චෝදනාවක් කරන්න පුළුවන් ওই ධර්ම සංගායනාවේ කෙලෙස් සහිතයි හිටියා. ඒ නිසා ඔය සංගායනාව සතර අගතියින් යුක්ත දෙයක්. කෙලෙස් සහිත අය ඇතුල් කරගෙන කරපු සංගායනාවක් කියලා ඔකට ගරහන්න පුළුවන් අන්‍ය තීර්ථකයා. අන්න ඒ නිසා නිකෙලෙස් භාවයට පත්වෙච්ච අයගෙන්ම ධර්ම සංගායනාව සිදුවිය යුතුයි කියලා මතයක් තිබ්බා. ආනන්ද හාමුදුරුව පුදුම වීරියකින් භාවනා කරලා භාවනා කරලා ධර්ම සංගායනාව පැවැත්වෙන්න පෙර දවසේ රාත්‍රී පුදුම වීරියෙන් භාවනා කරා. හිමිදිරි උදෑසන සක්මන් කරනවා භාවනා කරනවා. හොඳට භාවනා කරලා සම්පජන්යෙන් සිංහසීයාවෙන් සැතපෙන්න තමන් නිදාගන්න ඇඳේ වාඩි වෙලා පාදයේ ඔසවනවා සමගම ඇලවෙන්න හදනකොටම සති සම්පජන්යෙන් හිටපු නිසා උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා අරහත්ත්වයටපත් වුණා. එදා ධර්ම සංගායනාවට සියල්ල සූදානම් වෙච්ච දවස. ආනන්ද හාමුදුරුව සාමාන්‍යයෙන් භික්ෂුවක් වශයෙන් නිකන් ඇවිදගෙන ආවනම් පිළිගන්නේ නැහැ. දැන් බොහෝ පිරිසක් රාජකීය පිරිස රජවරු විශාල පිරිසක් ධර්ම සංගායනාවට සූදානම් වෙලා ඉන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල හරියටම මාස 3යි. ආනන්ද හාමුදුරුව කල්පනා කරා ප්‍රාතිහාරයක් දක්වලා සංගායනා සභාවට වැඩම කරලා තමන්ගේ ආසනේ වාඩි වුණොත් විතරයි උන්වහන්සේ ගැන තියෙන සැකේ නැති වෙලා යන්නේ. එදා තමන් භාවනා කරපු ජේතවනාරාමේ ගන්ධ කුටියේ ඒ කුටියෙන් අභිඥා පාදක ධානයේකට සමවැදිලා ඒ සැනින් පොළොව ඇතුළට කිමිදිලා පොළොව ඇතුලෙන් ඇවිල්ලා රජගහ නුවර සප්තපරණී ගුහාවේ ඉදිරියේ මේ මණ්ඩපේ ඉදි කරපු තැනින් අහසට පැන නැග්ගා. අහසේ නොඑක් අයුරින් ප්‍රාතිහාර පාලා තමයි තමන්ගේ ආසනයේ මත වැඩ සිටියේ. සියලු දෙනාම විමතියටපත් වෙලා මේ ප්‍රාතිහාර බලාගෙන සාදුකාර දුන්නා ආනන්ද හාමුදුරුවෝ ඒකාන්තේම අරහත්ත්වයටපත් වෙලා කියලා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වයේ අරගෙන පළවෙනි ධර්ම සංගායනාව සිදු කරා. මේ ධර්ම සංගායනාවේදී මුලින්ම විනය පිටකේ සංගායනා වුණා. විනයදර භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා තමයි උපාලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ මුල් කරගෙන විනය සංගායනාවක් කරා. ඊට පස්සේ විනය පිටකේ කොටස් ගානකට බෙදුවා. පරාජිකා පාළි, පාචිත්ති පාළි, පරිවාර පාළි, චුල්ලවග්ග පාළි, මහවග්ග පාළි හැටියට කොටස් වලට බෙදලා ඒ ඒ ශිෂ්‍ය පරම්පරාවල් වලට කටපාඩමින් අරගෙන යන්න පැවරුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ගැඹුරුම දේශනා අභිධර්මයේ සංගායනා කරා ඊළඟට සූට දේශනා සංගායනාවට ගනිද්දී මුලින්ම සංගායනා කරේ දීර්ඝ දේශනා ටික. සූට දේශනා 46ක් පමණ තියෙනවා. මේ දේශනා 46 සංගායනා කරලා ඒකට නම තිබ්බා දීඝනිකාය. දීර්ඝ දේශනා ඇතුළත් කොටස. ඊළඟට සංගායනා කරේ මධ්‍යම ප්‍රමාණි දේශනා ටික. දේශනා 152යි. අන්න ඒකට නම තිබ්බා මජ්ක්‍ධිම නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා තියෙනවා. කොටස් එකක් ගැන ඒකක නිපාතේ. කොටස් දෙකක් ගැන දුක නිපාතේ. කොටස් තුනක් ගැන තික නිපාතේ. කොටස් හතරක් ගැන චතුත්ත නිපාතේ. මේ වගේ අංක වශයෙන් ඉහළට ඉහළට යන දේශනා. ඔක්කොම සූත්‍ර දේශනා 9800 ගාණක් සංගායනා වුණා. ඒකට නම තිබ්බා අංගුත්තර නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂ මාතෘකා යටතේ කරපු දේශනා ටික සංගායනා කරා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ඉන දෙවිවරු උන්වහන්සේට ඉදිරිපත් කරන ගාථා දිව්‍ය ප්‍රශ්න ගැටළු වලට කරපු දේශනා. දේවතා සංයුක්තේ. දිව්‍ය පුතුන් මුණ ගැහිලා කරපු ධර්ම සාකච්ඡා. දේව පුත්ත සංයුක්තේ. ඒ දෙවිවරු ගැනමයි. ඊළඟට පටිච්ච සමුප්පාදේ ගැන ඒවා ඔක්කොම එකතු කරා. පංච උපාදානස්කන්ධය ගැන වෙනම එකතු කරා. ආයතන 6 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ විදියට එකතු කරලා එකතු කරලා බලනකොට එකට කැටි කරලා සංයුක්ත කරලා විශේෂ මාතෘකා යටතේ එකතු කරලා බලනකොට දේශනා 8000 ගාණක් එකතු වුණා. අන්න ඒකට නම තිබ්බා සංයුක්ත නිකාය. එතකොට අද අපි කතා කරන්නේ සංයුක්ත නිකායේ පළවෙනි පොත. ඒ පළවෙනි කොටසට අයිති දේවතා සංයුක්තයේ තියෙනවා. ඒ කියන්නේ දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට දීපු උත්තර. මෙන්න මේකේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ගත්තහම උන්වහන්සේ දවසට පැය දෙකයි සිංහ සීයාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන දෙකට අවදි වෙනවා. පැය කීපයක් භාවනා කරනවා, සක්මන් කරනවා. භාවනා කරලා සක්මන් කරලා අරුණෝදයට පෙර හිමිදිරි උදෑසනින්ම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා. කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද ධර්මය අවබෝධ කරගන්න සුදුසු පින්වන්ත අය කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා. අන්න එහෙම බලලා උන්වහන්සේ කෙනා හොයාගෙන වැඩම කරනවා. සමහර වෙලාවට පාත්‍රේ අරගෙන යොදුන් ගණන් පයින් වඩින්නේ. ඒ අන මග දිගට හම්බෙන බොහෝ දෙනෙක් මුණ ගැහිලා අඳුනගෙන එක්ක වන්දනා කරලා බුදුරජාන් වහන්සේ ඊරියව තුල පහදිනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඉරියව් හරීම ප්‍රසන්නයි කියලා ඔබ කවුද කියලා අහනවා. බුදුරජාන් වහන්සේ උන්ට ධර්ම දේශනා කරනවා. ඒ වගේ මග දිගට හම්බෙන අයටත් ධර්මයේ දේශනා කරනවා. ඒ පුද්ගලයා හොයාගෙන යොදුන් ගණන් ගිහින් ඒ කෙනාට ධර්ම අවබෝධය කරන්න සලස්වනවා. ඊට පස්සේ පාත්‍රය අරගෙන පින්ඩ පාතේ වැඩම කරලා Tamanට සෑහෙන දානි ටිකක් ලැබුණට පස්සේ ඒ දානි ටික අරගෙන උන්වහන්සේ වනාන්තරයක් ඇතුළට ගිහිල්ලා ওই අට කතාවල තියෙන බුදුරජාන් වහන්සේ බොහොම ප්‍රියයි කියන හුදකලා වනාන්තරයක් ඇතුළට ගිහිල්ලා විවේකයෙන් එන. එතකොට උන්වහන්සේට පාත්‍රයට දාන ටිකක් ලැබුණාට පස්සේ ඒ දාන ටික අරගෙන අර වනාන්තරය ඇතුළට ගිහිල්ලා දැන් කවුරුත් ආසන පනවලා තියනවද? සුදුරෙදි එලලා වැඩ ඉන්න නෑ දාන ශාලාවල් එහෙම ආසන නෑ බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන සරලකම ගස්වල වේලිලා වැටිච්ච කොළ උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් එකතු කරලා ගහක් යට කොළ ගොඩක් හදාගන්න. මේ වේලිච්ච කොළ ගොඩ උඩින් උන්වහන්සේගේ සංගල සිවුර දෙකට තුනට නමලා අර කොළ ගොඩ උඩින් එලා ගන්න. අන්න ඒක තමයි ආසනෙ. ඒ මත වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ අර දානේ වළඳලා පාත්‍රේ හොදලා නමලා ආයි භාවනා කරනවා. ඊළඟට හවස 3 4 වගේ වෙනකොට පැම් පහසු වෙලා ජේතවනාරාමේ නම් උන්වහන්සේ ජේතවනාරාමයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ජේතවනාරාමේ. බොහෝ පිරිස් දුර ඈත පළාත් වලින් හවස් වෙනකොට ධම්සභා මණ්ඩපයට එනවා බුදුරජාණන් වහන්සේගෙන් බණහ. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා ඒ අයට ධර්ම දේශනා කරනවා. ඊළඟට කරුවල වැටෙනකොට ඇඳිරිය වැටෙනකොට ඒ අය තමන්ගේ ගම් නියම් ගම් කරා පිටත් වෙලා යනවා. ඊට පස්සේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා තමන්ගේ විනය ගැටලු විනය ප්‍රශ්න ශික්ෂාපද පනවනේවා මේවා බුදුරජාණන් වහන්සේ සිදු කරනවා. ඊළඟට හුදකලාවේ භාවනා කරන්න කැමති අය බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමතියි මේ පිරිසෙන් වෙන් වෙලා හුදකලාවේ වනාන්තරයකට ගිහින් භාවනා කරන්න. මට සුදුසු කමටහනක් ලබා දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන භාවනා ක්‍රම කමටහන් ලබා දෙන්න. මෙහෙම රාත්‍රී කාලේ ගත වෙනකොට රාත්‍රී 9:45 වගේ වෙනකොට ධම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වඩිනවා. ඒ වඩින්නේ නිදාගන්න සැතපෙන්න නෙමෙයි. ගන්ධ කුටියේ තියෙනවා ඉදිරිපස කොටසක්. අද ජේතවනාරාමයට ගියහම බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සැතපෙන ඒ පුංචි කාමරයක් වගේ කොටසට ඉදිරියෙන් තියෙනවා කෙනෙක් අර ආවහම මුණ ගැහෙන්න වගේ ඉදිරිපස කොටසක්. අන්න එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වැඩ ඒ මොකටද? දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්නේ රාත්‍රී 10ත් 12ත් අතර මෙන්න මේ කාලය තුල තමයි දෙවියන්ට වෙන් කරපු වෙලාව. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ දවසේ පැය දෙකක් දෙවිවරු වෙනුවෙන් වෙන් කරා. රාත්‍රී 10ත් 12ත්. එතකොට දෙවිවරු තමන්ගේ ඒ දිව්‍යමේ දිව්‍ය ලෝකවල තියෙන වැඩ කටයුතු ඒ රාජකාරී මේ සියල්ල පසේ කළා. ඒ වෙලාවට තමයි ප්‍රශ්න ගැටලු අරගෙන බුදුරජාණන් වහන්සේ බලන්නේ ප්‍රශ්න අහන්නේනවා. තමන්ගේ ධර්ම ගැටලු විසඳ ගන්නේනවා. මේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ කියෝගෙන යනකොට දේශනා සිය ගාණක් තියෙනවා එකම විදිහට. ඒ ඒ දෙවිවරුන්ට ආපු ප්‍රශ්න ගැටලු. මුළු මහත් ජේත වනයේම බබළුවාගෙන පැමිණි දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් ඉඳගෙන මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා තමයි ඒ ગાථා ඔක්කොගේම තියෙන්නේ. එතකොට අපි අද කතා කරන මේ සනමාන කියන සූත්‍ර දේශනාවේදී තියෙන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා වනාන්තරයක ඉන්න උක්ෂ දේවතාවේ. වනාන්තරය ඇසුරු කරගෙන දැන් දෙවිවරු දිව්‍ය ලෝකවල ඉන්න දේවතාවරු ඉන්නවා. යාමයේ තුසිතය නිම්මාන් රති පරිනිම්මිත වසවටි තාවතින් සාදී දිව්‍ය ලෝකවල ඉන්න දේවතාවරු ඉන්න. ඊට අමතරව පොළව ආශ්‍රිතව ඉන්නවා දේවතා කොට්ටාසයක්. අපි ඒ අයට කියනවා බූමාටු దేవතාවරු. පොළොව ආශ්‍රිතව ඊළඟට ඒ අය අතරත් බොහොම බල සම්පන්න దేవතාවරු ඉන්නවා. සමහරලාට කඳු යායවල් විමාන කරගත්ත దేవතාවරු ඉන්නවා. දැන් අපි සිරිපාද කඳු යාය විමාන කරගත් සුමන සමන් දෙවියෝ ගැන කතා කරා. ඒ වගේ ඉන්නවා ඉන්දක දිව්‍ය පුත්‍රයා කියනවා. එතකොට ඒ වගේ දෙවිවරු නොයේ කයි ඉන්නවා. නමුණු කුල ඒ කඳු යාය විමාන කරගත් దేవතාවරු. එතකොට ওই වගේ නොයෙක් කඳු, පර්වත, උක්ෂ මේවා විමාන කරගත්ත దేవතාවරු ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා වනාන්තරයක ඉන්න උක්ෂ దేవතාවෙන්. මේ දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වනාන්තරේ මේ සත්තු කෑ ගහනකොට නොයෙක් විදිහේ සතුන් කෑ ගහනකොට එකම හඬට මේ ඇහෙන සත්තුන්ගේ ගෝසාවත් එක්ක වනාන්තරයේ තුල විශාල බියක් උපදිනවා කියන. ඇයි ඒ බිය උපදින්නේ? කෙලෙස් නිසා. එතකොට දෙවියන්ටත් කෙලෙස් තියෙනවනේ. එතකොට මේ වනාන්තරයේ තුල නොයෙක් සත්තු කෑ ගහනකොට වනාන්තරයක් ඇතුළට ගියාම කෙනෙකුට ඒ බිය ඇති වෙනවා. සමහර වෙලාවට සත්තු කෑ ගහනකොට හිතෙනවා මොකෙක් හරි දරුණු සතෙක්ද මනුස්සයින්ටත් ওই බය ඇති වෙන්නේ කැලේදී. එතකොට ඒ වගේ නොඑක් සත්තුන්ගේ මේ ගෝසාව අතරේ වනාන්තරයේ තුල බිය උපදිනවා කියලා මේ දෙවි කෙනා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා ගාථාවකින් කියනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වනාන්තරයක් ඇතුළට ගියාම සතුන් කෑකෝ ගහනකොට සතුන්ගේ මේ නාදයේ අතරේ බොහෝම සතුටක් මනාන්තරයට ඇලීමක් සිත් අලවාගෙන වාසය කිරීමේ හැකියාවක් ඇති වෙනවා කියනවා කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කෙනාට අන්න බලන්න වෙනස කෙලෙස් සහිත කෙනාට වනාන්තරය තුල බිය උපදිනවා හැබැයි කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කෙනාට ඒ වනාන්තරය තුල සතුන්ගේ ඒ හඬ ඒ කෙනාට මිහිරි දෙයක් භාවනාවට ඊළඟට ඒ කෙනාගේ හුදකලා ජීවිතයකට ඒක බොහොම මිහිරි දෙයක් හැටියට ඒක බොහෝම තමන්ගේ ජීවිතේට ප්‍රියදායක දෙයක් හැටියට දැනෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න ඔය ගාථාව තමයි ওই සනමාන සූත්‍රයේ තියෙන්නේ. එතකොට අපිට ඕකෙන් තේරුම් ගන්න පුළුවන් දැන් බලන්න දෙවියන්ගේ තියෙන බිය උපදින ස්වභාවය ගැන ඒකට දජග්ග සූත්‍රයේ තියෙන. දජග්ග සූත්‍රය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ දැක්කා දිව්‍ය ලෝකයේ දෙවියන් අතර නොයෙක් ගැටුම් ආරවුල් ඇති වෙනවා. තවතිසා දිව්‍ය ලෝකේ සුර අසුර කියලා දිව්‍ය පිරිස් දෙකක් සැපයෙන් වැඩි දේවතාවරු ඉන්නවා. ඒ අය බොහොම ධර්මයටත් ලැබී ඒ අයගේ නායකයා තමයි සක්‍ර දෙවියා. සෝවාන් වෙච්ච කෙනෙක්. සක්කපඤ්ඤ සූත්‍රය කියලා තියෙන දීඝනිකායේ මේ දේශනාව අවසන් වෙනකොට සක්‍ර දෙවිය සෝවාන් ඵලයටපත් වුණා. ඊළඟට මේ දිව්‍ය ලෝකෙම ඉන්නවා ටිකක් ගැටුමට බරයි සැපයෙන් අඩු දේවතා පිරිසක්. අන්නේ පිරිසට කියනවා අසුර දේවතාවරු. ඒ කියන්නේ අර අසුර අපායේ ඉන්න අය නෙමෙයි අසුර දේවතාවරු ඉන්නවා සැපයෙන් අඩු දිව්‍ය ලෝකේ ඉන්න දේවතා කොටසක්. ඒ අය ටිකක් ගැටුමට බරයි. මෙන්න මේ සුර අසුර දෙවියන් අතර මේ දේවතා කොටස් දෙක අතර නිතර දිව්‍ය ලෝකේ ගැටුම් ආරවුල් යුද්ධ ඇති වෙනවා. එතකොට ඒක අවස්ථාවක මේ සුර අසුර යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ දිව්‍ය ලෝකේ තමන්ගේ යුද යුද්ධයට යන සේනාව රැස් කරලා ඒ යුද පිරිසට දෙවිවරු ඒ යුද්ධයට යන දෙවියන් අවවාදයක් දෙනවා සක්‍ර දෙවියන් කියනවා මේ යුද්ධයට යනකොට නුඹලාට බයක් ඇති වුණොත් යුද බිමේදී යම් කිසි බයක් ඇති ගැනීමක් ආවොත් මගේ කොඩිය දිහා බලන්න කියන සක්‍ර දෙවියන් යුද සේනාවේ පෙරමුණේ ඉන්නවා නම් සක්‍ර දෙවියන් වෙනුවෙන් ලොකු දජයක් අරගෙන යනවා අන්නේ කොඩිය දිහා බලනකොට බයක් නැති වෙනවා අපේ නායක දෙවියන් අපේ ප්‍රධාන දේවතාවා අපේ යුද පෙරමුණේ ඉදිරියේ ඉන්නවා කියලා අර අර ඉන්න සාමාන්‍ය දෙවිවරුන්ට බය තැති ගැනීම නැති වෙනවා ඊළඟට සක්‍ර දෙවියන් කියනවා බැරි වෙලාවත් මගේ කොඩිය දිහා බලන්න බැරි වුණොත් බලන්න කියන වරුණ දෙවියන්ගේ කොඩිය දිහා එහෙමත් නැත්නම් ඊසාන දෙවියන් එහෙම නැත්නම් ප්‍රජාපති දෙවියන්ගේ කොඩි දිහා බලන්න කියලා ඒ දෙවිවරු ඔක්කොම අර දැන් අපි කියන්නේ යුද සෙම්පති දේවතාවුරු වගේ යුද්ධයට නායකත්වයේ දීගෙන විශාල පිරිසක් මේ යුද්ධයට අරගෙන යන නායක දේවතාවුරු. එතකොට බලන්න අදටත් අදත් නැද්ද මේ ලංකාවේ පවා මේ යුද්ධයක් කරනකොට ඒ ඒ බලසේනාංකවල තියෙන වෙනම දජ කොඩි තියෙන. එතකොට ඒව අරගෙන යනවා. ඒ අය ගිහිල්ලා ඒ ප්‍රදේශ අත්පත් කරගත්තට පස්සේ ඒ රටේ ජාතික කොඩියත් එක්කම තමන්ගේ සේනාංකයේ කොඩියත් ඉහළට උස්සනවා. ඒ අපි තමයි මේ ප්‍රදේශය අත්පත් කරගත්ත කියලා ඒ ඒ සේනාංක වලට වෙන වෙනම දජ තියෙනවා. අන්න ඒ වගේ දිව්‍ය ලෝකෙත් මේ සුරාසුර යුද්ධයට යනකොට ඒ ඒ දෙවිවරුන්ගේ නායක සෙම්පති දේවතාවරු වෙන වෙනම කණ්ඩායම් හැටියට තමයි යුද්ධයට යන්නේ. එතකොට වරුණ දෙවියන්ගේ වෙනම සේනාංකයක් යනවා යුද්ධෙට దేవතාවරු. ඊසාන දෙවියන්ගේ වෙනම දිව්‍ය සේනාවක් යනවා. ප්‍රජාපති දෙවියන්ගේ වෙනම දිව්‍ය සේනාවක් යනවා. සක්‍ර දෙවියන් තව පැත්තකින් සේනාවක් අරගෙන යනවා යුද්ධෙට. එතකොට මේ යුද්ධෙදී යම් බයක් තැති ගැනීමක් ඇති වුණොත් ඒ කොඩි දිහා බලනකොට තේරෙනවා අපේ නායක දෙවියන් ඉදිරියේ ඉන්නවා. අපි බය වෙන්න දෙයක් නැහැ කියලා අර පලා යන්න හදන්නේ නැහැ. බයක් ඇති වෙන්නේ නැහැ. මේ කාරණේ බුදුරජාණන් වහන්සේ බලාගෙන හිටියා. උන්වහන්සේට පේනවා දිවැසින්. දැන් මේ දිව්‍ය ලෝකෙ සිද්ධ වෙන්න යන කාරණයක්. බුදුරජාණන් වහන්සේ දිවැසින් දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ කාරණේ හෙළිදරව් කරන. මහණෙනි දිව්‍ය ලෝකෙ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. සුරාසුර යුද්ධයකට පෙර දෙවියන් මේ යුද සේනාවට මෙන්න මේ විදියට අවවාදයක් කරනවා. මේ යුද්ධයේදී යම් බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා බිය ඇති වෙනවා තැති ගන්නවා එක්ක ලොමු දැහැ ගන්නවා අන්නේ වැනි වෙලාවක මේ මේ දෙවිවරුන්ගේ කොඩි දිහා බලන්න කියලා කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ ওই කතාව භික්ෂුන් වහන්සේලාට දේශනා කළා කියන මහණෙනි සක්‍ර දෙවියන් කියන්නේත් කෙලෙස් සහිත දෙවි කෙනෙක් කියලා එතකොට එහෙම කෙලෙස් සහිත කෙනෙක්ගේ කොඩියක් දිහා බලලා කොහොම දහනවා තවත් අයෙක් කෙලෙස් සහිත දෙවි කෙනෙකුට ඇති වෙන බිය නැති කරගන්න. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යම් බියක් තැති ගැනීමක් ඇති වුණොත් ඒක නැති කරගන්න ක්‍රමයක් මම දේශනා කරනවා. මෙන්න මේක මතක තියාගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාලා දැන් අපට යම් බයක් තැති ගැනීමක් ඇති වුණා. අන්න එතකොට එකපාරට දෙවියන් නෙමෙයි සිහි කරන්න බියක් තැති ගැනීමක් ඇති වුණොත් කෙලෙස් නිසානේ බය උපදින්නේ. කෙලෙස් නිසායි බිය ඇති එතකොට බයක් තැති ගැනීමක් ඇති වෙන කෙනා තමත් කෙලෙස් සහිත කෙනෙක්ව සිහි කරන්නේ නැතුව ඉක්මනට සිහි කරන්න ඕනේ බිය තැති ගැනීම වලින් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ಗುಣ වශයෙන් හිතන්න කියලා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං නිකලෙස් කෙනෙක්. උන්වහන්සේ බිය තැති ගැනීම වලින් නිදහස් වෙලා නිකලෙස් භාවයට පත් වෙච්ච කෙනෙක්. රාග, දේශ, මෝහ ආදී සියලු අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සම්මා සම්බුද්ධයි. විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර වූ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවා. අන්න ඒක හිතන්න කිය. එතකොට බයක් තැති ගැනීමක් ආවොත් මොකද්ද හිතන්න කිය? බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හිතන්න කිය. සාමාන්‍යයෙන් ඒක නම් තියෙනව නේද? එක පාට බය වෙච්ච ගමන් වෙන මොනව නැතත් ඉසිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ නැද්ද? පැටලි පැටලි හරි කියනවා. ඉතිපිසෝ භගවා භගවා කියලා එකම හරි නිතර නිතර කියවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අන්න ඒක ಗುಣ වශයෙන් හිතන්න ඕනේ නිකන් එක පාට අර බයට නිකන් කියාගෙන යන එක නෙමෙයි. ඒක ಗುಣ වශයෙන් හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ මේ මේ මේ ගුණයන් නිසායි අරහං කියලා නිකලෙස් භාවයටපත් උනේ. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ මේ හේතුව නිසා. අන්න එහෙම එකින් එක එකින් එක ගුණෙන් ගුණේ හිතාගෙන හිතාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ගැන අර බිය තැති ගැනීම ඇති වෙන අරමුණෙන් හිත මිදෙනවා. මිදිලා බුද්ධානුස්සතිය තුල හිත පිහිටනවා. එතකොට බුදු ගුණයක් ගැන හිත පිහිටපු ගමන් හිතේ සතුටක් ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට අර බිය තැති ගැනීම ලොමු දැහැ ගැනීම නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යම් හේකින් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න එකපාරට අමතක වුණොත් ධර්මයේ හිතන්න කියලා. ඒ ධර්මයේ තියෙන්නේ බියත ඇති ගැනීම නැති කරගන්න මාර්ගයයි ධර්මයේ උගන්වන්නේ. අන්න ඒ නිසා ධර්මය හිතන්න කියනවා ස්වාකාතයි, සම්දිත්තික, අකාලික, ඉහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ආදී මේ ಗುಣ එකින් එක අර්ථ වශයෙන් හිතන්න කියලා. එහෙමත් බැගුණොත් මාර්ගඵලලාභී රහතන් වහන්සේලා ඉන්නවා. බියත ඇති ගැනීම වලින් මිදිච්ච අය ඉන්නවා. අෂ්ටාරි පුද්ගල මේ මහා සංඝයාගේ ගුණ හිතන්න කියන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ ගුණවලින් යුක්තයි කියලා හිතන්න කියන. එතකොට බලන්න දැන් අපිට බියක් ඇති වුණාට පස්සේ අපි ඒ බය ගැනම හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් බිය උපදිනවා උපන්නා වූ බිය වැඩෙනවා. ඒකයි හිතේ ස්වභාවය. දැන් නිකන් හිතමු කවුරු හරි ඔබට ඇවිල්ලා බොහොම භයානක හොල්මන් කතා ටිකක් දැන් ඇවිල්ලා කියනවා කියලා ගෙදරදී. මෙන්න මෙහෙමයි දිවේලියට පැන්නා බෙල්ල මිරිකුවා එක්ක බී මෙහෙම වුණා. මගේ ඇස් දෙකෙම දැක්කා කී කියලා දැන් කියනවා. දැන් වෙනදා ගෙදර තනියෙන් හිටපු කෙනාට දැන් මේ ටික අහලා නිතර ඒ ඔස්සේ හිතුවොත් මොකද වෙන්නේ? දැන් ගෙදර තනියෙන් ඉන්න බයයි. ගේ ඇතුලේ ඇවිදිනකොට පොඩි සද්දයක් ඇහුණත් එකපාරට ගැස්සිලා යනවා. නිින්ද නිදාගන්න ගියත් දැන් අරක මතක් වෙනවා. ඇයි බිය තැති ගැනීම ඇති වෙන අරමුණක් තුල අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න යෙදෙන්න නූපන් බිය උපදිනවා උපන්නා වූ බිය වර්ධනය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ යම් බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා යම් කිසි බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් ඒ ගැන හිත හිත ඉන්න එපා කියලා. එතකොට ඒ බිය තැති ගැනීම ඇතිවන අරමුණෙන් හිත බැහැර කරලා හිතන්න කියන බුදු ගුණයක් ගැන. එක්ක ධර්මයේ ගුණ වශයෙන් හිතන්න කියන. සංඝ ගුණ හිතන්න කියන. එතකොට තුනුරුවන් ගුණ හිතනකොට අර අරමුණෙන් හිත බැහැර වෙලා නිසා බිය තැති ගැනීම වැඩෙන්නේ නැහැ. තුනුරුවන් ගුණ හිතනකොට වැඩෙන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ඔක හොඳ ලස්සන සිදුවීමක් තියෙන ඔබ දැකලා ඔබ කියෝලා ඇති අනාථ පිණ්ඩික සිටුතුමා සුදත්ත සිටුවරයා ඉස්සරලාම තමන්ගේ සුමිත්ත කියන මිත්‍රයෙක්ගේ නිවසේදී තමයි බුදු කෙනෙක් පහළ වෙලා කියන පණවිඩය අහන්න ලැබුණේ. එදා රාත්‍රියේ මේ බුදුරජාණන් වහන්සේ ගැනම අහලා උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද කොහොමද මේ ගැනම අහලා අහලා නිදා ගන්න ගිහිල්ලා බුදු ගුණම හිත හිතා නිදාගත්තා. හිතේ බුදු ගුණමයි. රෑ ඇහැරෙනකොට බුද්ධානුස්සතිය තුලම හිත පිහිටලා හිතේ සමාධි ආලෝකයක් පහළ වෙනවා. ඇහැරිලා බලනකොට මහ රාත්‍රී නමුත් එළිය වෙලා වගේ පේනවා. අර ආලෝක සංඥාව පහළ වෙලා නිසා. ඒ වෙලේ ඉක්මනට මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා පිටත් වෙලා ගියා. යනකොට මහා කරවලේ යනකොට බුදුගුණම හිත හිත සතුටෙන් යන නිසා අර හිතේ සමාධි ආලෝකයෙන් ආලෝක සංඥාව පහළ වෙලා නිසා හොඳට පාර පේනවා එළිය වෙලා. මෙන්න මහ වනාන්තරයේ ඇතුළෙදී පය පැකිරිලා විසි වෙලා ගියා සමාධිය බිඳුණා. සමාධි ආලෝකේ නැතුව ගියා මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. අන්න ඒ වෙලාවේ බියක් ඇති ගැනීමක් ඇති වුණා. මම මහ වනාන්තරයේ කතරමං වුණා නේද? මොකද්ද මට මේ වුනේ කියලා ලොකු බයක් ඇති වුණා. අන්න ඒ වෙලාවේ දෙවි කෙනෙක්, උක්ෂ දේවතාවෙක් මේ සිටුතුමාට සුදත්ත සිටුතුමාට ඇහෙන්න ගාතාවක් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාගන්ති සෝලසින් කියලා ගාතාවක් කිය. ඒකේ තියෙන්නේ බුදු කෙනෙක් දකින්න යන පියවරක වටිනාකම ගැනයි තියෙන්නේ. ආභරණ වලින් සරසපු හස්ති රාජ්‍ය 1000ක් ලැබුණා. අස්සයෝ දහහක් ආභරණ වලින් සරසලා Tamanට ලැබුණා. ඊළඟට සූසැට බරණින් සරසු කන්‍යාවන් ලක්ෂයක් ලැබුණා. මේ ලැබෙන හැම දෙයකටම වඩා වටිනවා ඒ එකක්වත් වටින්නේ ඊට වඩා බුදු කෙනෙක් දකින්න යන පියවරක වටිනාකම ඊවෙන් සොලොස් කලාවෙන් එකක් තරම්වත් අනිත් ඒවා වටින්නේ නැහැ කියන. එතකොට මේ ගාථාවේ අර්ථය තියෙන්නේ දැන් ඒ කාලේ රජවරු තෑගි දෙන්නේ ආවරණ වලින් සරසලා ඇතෙත් දන් දෙන්න. තවත් රජ කෙනෙකුට. අදත් තියෙන්නේ එක එක රටවලින් රාජ්‍ය නායකයන්ට තෑගි දෙන්නේ එක්ක ඇතෙක්. අන්න ඒ වගේ එදා ඉඳන් තිබ්බ දෙයක් ඒ. ආභරණ වලින් සරසලා ඇතෙක් දන් දෙන්න. එතකොට මේ වගේ දේවල් Tamanට දාහ දාහ ලැබුණත්, ලක්ෂ ගාණ ලැබුණත් වැඩක් නැහැ. ඊට වඩා වටිනවා කියන බුදු කෙනෙක් දකින්න යන පියවරක වටිනාකම. එතකොට අර සුදත්ත කියන සිටුවරයාට මෙන්න මේ වචනේ ඇහෙනකොටම ආයෙමත් අර බුද්ධ කියන වචනයත් එක්ක බුදු කෙනෙක්ගේ වටිනාකමට හිත යනකොට සැනින් බුදු ගුණ මෙනෙහි වුණා. බුදු ගුණ මෙනෙහි වෙනකොටම බුද්ධානුස්සතියට හිත වැටුණා. අර බිය තැති ගැනීම අරමුණෙන් හිත මිදුණා. ඒ සැනින් සමාධිය ඇති වුණා. සමාධි ආලෝකේ පහළ වුණා. ආයෙමත් හිත එළිය වෙලා දැන් ආලෝකේ පහළ වෙලා පේනවා. එදා ඒ ආලෝක සංඥාවෙන්ම වේළුවනාරාමේ හොයාගෙන ගියා. ඈත තියා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඈතදිම කතා කරා සුදත්ත මෙහෙන්න කියලා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නමින්ම මට කතා කරා නේද කියලා බොහෝම සතුටෙන් ගිහින් වන්දනා කරලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා පළවෙනි දවසේම සුවාන් ඵලයටපත් වුණා. එතකොට අපිට පේනවා අර බයක් තැති ගැනීමක් ඇති වෙච්ච සැනින් බුදු ගුණයක් සිහි කරනකොට ඒ බුදු ගුණ සිහි කරලා පුරුදු කරගත්ත කෙනාගේ බිය තැති ගැනීම නැති කරගෙන බුද්ධානුස්සතියට හිත ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න ධර්මයේ හැසිරෙන කෙනා ඒ විදිහට තමන්ගේ හිතේ බිය තැති ගැනීම නැති කරගන්න. නමුත් කෙලෙස් තුලින් කෙලෙස් ගැනම හිතන කෙනා බය ගැන හිතන කෙනාට කැලේකට ගියත් දැන් මොන සතේද පොඩි සද්දයක් ඇහුණත් එක්කෝ වනාන්තරේ නලියෙක්වත්ද කොටියෙක්ද සිංහෙක්ද මගේ ඇඟට කඩාපණේද සර්පෙක්ද හොල්මනක්ද ඌවා හිතෙනවා. භාවනා කරන්න කැලේට ගියත් අර වනාන්තරයේ තියෙන බිය ජනක අරමුණු ඔස්සේ බියෙන් තැති අරගෙන පංච නීවරණ වැඩෙනවා. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙන වනපත සූත්‍රය කියලා. මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි ධ්‍යානෙවත් ඇති කරගෙන නීවරණ යටපත් කරගෙන මිසක් වනාන්තරයට එකපාරට කැලේ ඇතුළට යන්න එපා කියන භාවනා කරන්නේ. එහෙම ගියොත් අර වනාන්තරයේ තියෙන බියජනක ස්වභාවය විසින් කෙනෙක්ගේ හිත ගිල ගන්නවා කියන. ඒ කියන්නේ එකපාරට අර සාමාන්‍ය භාවනා කරලා හිත එකඟ කරගත්ත කෙනෙකුට කැලේට ගියාට පස්සේ ඒ සමාධිය තුලින් දියුණු කරගෙන යන්න පුළුවන්. අර පලිබෝධ අඩුයි. එහෙම නැතුව එකපාරට කැලේ ඇතුළට ගිහිල්ලා භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඉඳන් දැන් මොකද්ද සද්දයක් අන්න ගහක් කෙල්ලුණා කවුරු සතෙක් පණීද ඇඟට පණීද සර්පෙක් දෂ්ට කරයිද අලියෙක් එයිද මේ වගේ නොයෙක් විදිහේ බියජන කරමුණු වලින් තැති ගන්න. ඒ නිසා බලන්න මේ සනමාන කියන සූට දේශනාවේ තියෙන්නේ මනාන්තරයේ තුල ඒ හිටපු දෙවි කෙනෙකුටත් කෙලෙස් සහිත කෙනෙකුටත් අර සත්තු කෑ ගහනකොට නොයි කඳ ඇහෙනකොට ගෝසාව ඇහෙනකොට වනාන්තරයේ තුල බියජනක ස්වභාවයක් දැනෙනවා කියන වනාන්තරේ. හැබැයි වීතරාගී මුනිවරු නිවන හොයාගෙන යන අය වනාන්තර වලට බොහොම ප්‍රිය කරනවා. ඒක බොහොම මිහිරි දෙයක් හැටියට දැනෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කාගේ කර. ඒකනේ සමහර රහතන් වහන්සේලා ගැන තියෙන්නේ දැන් කදිර වනේ රේවත සාරිපුත්ත හාමුදුරන්ගේ බාලම සොහොයුරා. වනාන්තරයේමයි හිටියේ. එතකොට පැවිදි වුණා රහත් වුණා පිරිනිවන් පානකම්ම ඒ කදිර වනේම තමයි වනාන්තරයේම තමයි හිටියේ. බොහෝ දෙනෙක් වනාන්තර ඇසුරු කරගෙන හුදකලාවේ තමන්ගේ ජීවිත ගත කරන. වනයේට ආස කරන අර හුදකලා බවට. ඒ නිසා යම් බියක් තැති ගැනීමක් ඇති වුණොත් තේරුම් ගන්න ඕනේ මේ බය තැති ගැනීම ඇති වෙන්න හේතුව කෙලෙස්. කෙලෙස් නිසාමයි බිය උපදින්නේ. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියන. එතකොට බය උපදින්න හේතුව මොකද්ද? තණ්හාව කෙලෙස්. දුක ඇති වෙන්න හේතුව තණ්හාව. එතකොට මෙන්න මේ කෙලෙස් නිසා නම් බිය උපදින්නේ අපිට බයක් ඇති ගැනීමක් ඇති වුනහම අපි අර කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක්ව ಗುಣ වශයෙන් හිතන්න එක්ක බුදු කෙනෙක්, එක්ක බුදුරජාන් වහන්සේගේ ධර්මය, එක්ක රහතන් වහන්සේලා ගැන ಗುಣ වශයෙන් හිතන්න අන්න එහෙම හිතනකොට තුනුරුවන් ගැන ಗುಣ වශයෙන් හිතන්න හිතන්න මොකද වෙන්නේ? තමන්ගේ හිතේ තුනුරුවන් තුල හිත පිහිටලා ඒක වැඩෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති සංඝානුස්සති මේවා භාවනා වශයෙන් හිතේ සද්ධාව වැඩෙනකොට අන්න ඒ කෙනාගේ අර බිය තැති ගැනීම ඇති වෙන අරමුණු හිතෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය ටික හොඳට මතක තියාගෙන බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල බලන්න අපිට බයක් ඇති වුණත් බුදුරජාණන් වහන්සේ බිය නැති කරගන්න ක්‍රමේ පෙන්නනවා. බුදු ගුණයක්මයි හිතන්න තියෙන්නේ. යම් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණත් එක්ක බුදු ගුණයක් එක්ක ධර්මයේ එක්ක ශ්‍රාවකයන් ගැන ಗುಣ වශයෙන් හිතන්න කියන. අන්න එහෙම හිතන්න හිතන්න තුනුරුවන් ගැන සද්ධාවත් වැඩෙනවා අර බිය තැති ගැනීම ඇති වෙන අරමුණෙනුත් හිත මිදෙනවා. අන්න ඒ තුල අපේ ජීවිතේට විශාල පිනක් බුද්ධානුස්සති කියන්නේ විශාල පිනක්. ධම්මානුස්සති කියන්නේ පිනක්. සංඝානුස්සති කියන්නේ පිනක්. බුදුරජාන් වහන්සේ වදාලා පුණ්‍ය ගංගාවල් තුනක් රැස් කරගන්න පුළුවන් කියනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන මේ භාවනා දියුණු කරන කෙනාට. ඒ නිසා නිතර බුදුගුණ හිතන කෙනා ජීවිතයට පුණ්‍ය ගංගාවක් රැස් කරගන්න කෙනෙක්. ගඟක් කියන්නේ එකපාර දිගට ගලාගෙන එන දෙයක්. ඒ වගේ ජීවිතයට පින ගලනවා. පින එකතු වෙනවා, රැස් විශාල පුණ්‍ය ගංගාවක් රැස් නිතර නිතර බුදුගුණ හිතන්න හිතන්න විශාල පිනක් රැස් වෙනවා. ඒ නිසා පින්වතුනි අද අපි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙන පුංචිම සූත්‍රයක් සනමාන සූත්‍රය කියන්නේ පුංචි ගාතාව. හැබැයි පුංචි උනත් බුද්ධ දේශනාවක්, බුද්ධ භාෂිතයක්. ගාතාවක් බුද්ධ දේශනාවක් පුංචි කියලා අපිට කියන්න බෑ. මොකද ඒකේ තියෙන අර්ථය ගත්තාම ඊටාම ගැඹුරුයි. ඒ තුල බුදුරජාණන් වහන්සේ එක වෙලාවක පෙන්නනවා ඒකස් බුදු කෙනෙකුගේ එක වචනයක එක ගාථා පාඨයක මාරයා පරදවන රහතන් වහන්සේලා දාහක් වැඩ ඉන්න තරම් ශක්තියක් තියෙනවා කියන. එතකොට එක බණ පදයක බුදුරජාණන් වහන්සේගේ මරු පරදවන රහතුන් දහසක් වැඩ සිටිනවා කියන. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක බණ පදයක් කොයිතරම් අපිට වටිනවාද කියලා. ඉතින් එහෙමනම් අද දවසේ මේ බෞද්ධ ආරෝප වාහිනිය බෞද්ධ ආගුවන් විදුලිය ඔස්සේ සජීවී ධර්ම දේශනාව තුළින් සංයුක්ත නිකායේ සනමාන සූත්‍රය ඇසුරු කරගෙන අපේ ජීවිතවලටත් බිය තැති ගැනීම නැති කරගන්න ආකාරය ගැන ඔබ ධර්මයේ ශ්‍රවණය කරා මේ ධර්ම ශ්‍රවණයෙන් රැස්වෙච්ච සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න අද සැදැහැති දායකත්වයේ දරන්නේ ධර්මදේශනාවේ පන්නිපිටිය හෝකන්ද